ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී එම යෝගාශ්‍රමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्स සේවානි විච්ඡේ අනුස්සරියානි සතමානිච්ච දස්සනානුස්සරියං සවනානුස්සරියං රාමානුස්සරියං සික්ඛානුස්සරියං පාරිචරියානුස්සරියං අනුස්සතානුස්සරියං කේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවත්තරාණෝත්තමයන් වහන්සේ විසින් සරත්නෝර ජේතවන මහා විහාරයේදී සූවනක් පිළිසැලැද්දේ දේශනා කරන ලද අනුත්තරය ධර්ම සූත්‍රයයි ධර්ම දේශනයේ මාතෘකාව. සින්නතුනේ ධර්මවත් ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම දේශනාවක් නිවන් දොරටුවක්. ධර්ම සංජායනාවක් නිවන් දොරටුවක්. ධර්මයේ මෙනෙහි කිරීමක් නිවන් දොරටුවක්. භාවනාවේ දීමක් නිවන් දොරටුවක්. නිවන් දොරටු පහක් මේ බුදු සසුනේ තියෙනවා. ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාවක් ධර්ම සංජායනාවක් ධර්මයේ මෙනෙහි කිරීමක් නිවන් දොරටුවන්නේ භාවනාවක් වැඩේ එන්නේ නෙමෙයි. එනිසා දැන් මේ පැයක එකමාරක පමණ කෙටි කාලය තුළ දේශකයන් වහන්සේට ශ්‍රාවක දෙවිකට චිත්ත සමාධිය ඇති වෙන හැටියට අපි කය සංස්කෘත කරගන්නෙමු. ඒ වගේම සංස්කෘත කයක් ඇතුළ වාදිත නොබලා උදකින නොබලා හස්ත පාද විහාමහා හරවන්නේ නොමැතිව අනුමිදයක නොවේ දෙතවන් නවාගෙන මේ දහම් සභයේ සවන් දෙන්න. තවදවත් හේතේකින් සම්මතාවෙන් වාක්‍යයක් දෙවි වාක්‍යයක් උදා වෙන කාණේ වෙනවා. ඒක ප්‍රථමයෙන් අර සුතිපරිසන්දි අවස්ථාව ගැන ජීවිතයක අවසානයේදී යහපත් කුසල කර්මයක් පිළිපැත් වුණා නම් ඊළඟ ජීවිතේ පුණ්‍යවන්ත වාසනාවන්ත ජීවිතයක් වාසපත් වෙනවා වගේ උපාධියක් ගෙනියන මොහොතේදී ධර්ම ශ්‍රවණ, ධර්ම දේශන, බුද්ධ වන්දන, පරිත්‍රා ධර්ම ශ්‍රවණ, පරිත්‍රා ධර්ම සංඥායන, භාවනා ආදී වශයෙන් යම්කා දස පුණ්‍යක් ක්‍රියාවට දස කුසල කර්මපතේට අයිති ධර්මතාවන් අනුගමනය කරතොත් ඒ දෙවන වාක්‍යයක් වාසනාවන්තව දෙනවා වගේම කුඩා වෙන වාක්‍යයක් වාසනාවන්ත පුණ්‍යවන්ත වාක්‍යයක් වාඩපත් වෙන බැරි අපි මේ ධර්ම දේශනාවේ අපි ගෞරව සම්ප්‍රයුක්තව සාවධානව සමන් දෙන්න අවිස්කාර සබා ගන්නවා. මේ දේශනාවේ තුලින් මේ ශ්‍රවණය තුලින් අප දෙකා හේතන ජනිත වෙන ධර්ම ශාස්ත්‍රයේ කුසල ශක්තිය මෙලව ගෑගෙන පල්ලව ගෑගෙන සතර ගෑගෙන දෙලෙකුන් ගෑගෙන ආත්මය දැගෙන අපරාවිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ මේ කරේ වදාළ සදාකාලික කාන්තා ප්‍රණීතාග්‍ර අමාමහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියන අනුසාර සදාගෙන මේ දේශනේ සවන් දෙන්නේ. සම්මාන බුදුරජාණන් වහන්සේ හතරෙන් පස් අවුරුද්දක් මුල වෙනදී දේශු දේශනා අනන්තයි අපරිමාණයි. ඒ දේශනා තුළින් කතාපත ලැබී පවතිනවා සුවාසෝදාස ධර්මස්කන්ධය. තවත් මේක සම්පීඩනය වෙනකොට නවාංග සාත්‍රු සාපරය. තවත් එකෙන් කියනකොට සංඛ්‍ය මහානුසාරය. තවත් එකෙන් කියනකොට ත්‍රිපිටක ධර්මය. ඒකම ධර්මයේ අභිනය. තවත් දුරට දෙවි කරනකොට විමුක්ති සර ඇදේ සාර්ථක ධර්ම. සර්වඥයන් වහන්සේ දෙතු ධර්මයේ එකම විමුක්ති ධර්මයෙන් අසවා ධර්මයක්. මහා සාගරයේ විසාරය. මහා පොළොවට වඩා සාගරයේ විසාරය. ඒ විසාර සාගරයේ කොතනින් ජීව බිඳුවක් ගත්තත් කියන්නේ එකම ධර්මයයි විමුක්තියයි. ඒ වාගේ සර්වඥ දේශිත බුද්ධ දේශිත ඒ සාකාරයෙන් කොතනින් දහම් සත්‍යයක් ගත්තා ඒක නිවන රහිතයි. ඒක නිසා දැන් අපි මේ මාතෘකාවල අනුත්තරය ධර්මදේශනයේ තුලින් අප කල්පේ නිවන් රහිත ගන්න ලැබේවා කියලා අවිස්වාස සබා ගන්නවා. කේතිමාන භික්ෂේ අනුත්තරයනි මානෙනි අනුත්තරය ධර්ම ප්‍රයක් ඇත. කතමානිච්ච ඒ ඵල සමරක්ද දර්ශනානුස්සතිය දැකීමෙන් උතුම් දැකීම තමයි දර්ශනානුස්සතිය. සාරණානුස්සතිය ඇතිවෙන උතුම් ඇතිවෙන නම් වූ සාරණානුස්සතිය. ලාභානුස්සතිය දැකීමෙන් උතුම් ලාභය වෙන ලාභානුස්සතිය. සිතානුස්සතිය ඉගෙනීම උතුම් ඉගෙනීම වන සිතානුස්සතිය. පාරිභාගානුස්සතිය උපාසාරයන් අතරේ උතුම් උපාසාරය වෙන ආස්කාරියාල දෙවිය. අනුස්සතාවන දෙවියන් ජීවිතයෙන් උසාවන ජීවිතයෙන් වෙන අනුස්සතාවන දෙවියන්. මේ තමයි අනුස්සය ධර්ම පහය. මේ දෙති මාතෘකාව තුළ කර්ම හයක් අපට පහදා ගන්නට තියෙනවා. සර්වඥාන් වහන්සේ එක අපසාදානේ පහදා දුන්නා. දර්ශනානුත්තරයට කතා හොති. මේ දර්ශනානුත්තරය කියන ගැටීමේ උතුම් ගැටීම නම් කුමක්ද කොහොමද? මේ ලෝකයේ ඇතැම්කේ අත පිනවල මේ දේ දකින් දයන. සතුන් දකින් දයන. ජාගතාව යාලකයන් ඇතුන් දකින්න සතුන් දකින් දයන. අක්ෂර දකින් දයන. ඥාන මාර්ග දකින් දයන. කොකුණු දකින්න යනවා, උයන් දකින්න යනවා, ගාමේම අලංකාර හෝතල් දකින්න යනවා, අලංකාර මාළිගා දකින්න යනවා, අලංකාර පෙරයක් මේ සාමාන්‍යයෙන් නැතුන් ගැනීම ආවේ දාපන පෙරයවල් කරන් දෙයනවා, නාසු සංදර්ශන බලන් දෙයනවා, මේවා බලන් යාම ලොකු කියන්නේ. නමුත් ඒක අනුත්තරීය වාගේ නෑ, මක්නිසාද? නැ නිබ්බිකාරයි. විදාන සාගාම ලබන්නේ හේතු වෙන්නේ මේ විනාකාරය. සාම දර්ශිතයේ හේතු නැති කරන්නේ හේතු වෙන්නේ මේ නිරෝධාය. සර්වාකාරයෙන්ම ප්‍රේතයන් නැති කිරීමට හේතු වෙන්නේ දැන් උපසාරාය. ජනිතන් සංසිද්ධාර වේ හේතුවක් නොවේ. නාමින්නාය. ඒ කියන්නේ විශේෂ නුවණින් ආර්ථික ගැටීමේ හේතුවක් නොවේ. සකාන්වෝදායේ සතර මාර්ග සතර ඵල ලබන හේතුවක් නොවේ. මේ නිබ්බානාවේ සියලු දුක් ඥානයේ සම්පූර්ණ වූ නිවන පිණිස හේතුවක් නොවේ. යම් කිසි දෙයක් නියත සාධෝ නියත දේනෝ ඒ සංකසතු සද්ධාව පිහිටුවාගෙන ගෞරවය පිහිටුවාගෙන ඒකාන්ත අභිසාරයක් විදියට කරාගෙන බුද්ධ ධර්මයේ දකින්න යනවා සම්මදාතේ දකින් දෙයනවා. සිල්ලුතුන්වා ආරණ දකින් දෙයනවා. ප්‍රතිමා ආස දකින් දෙයනවා. බෝධින් ආස දකින් දෙයනවා. ධර්මධාතුන්වාට දකින් දෙයනවා. සර්වඥ ධාතුන්වාට දකින් දෙයනවා. ස්වාමීන් අසුබ දකින් දෙයනවා. මේ වාගේ දෙකෙන්ම කුසාවේ පහළ වෙන ධාතුන්වාට සඳහා ආසුතේ සඳහා හේතු වගනගන්න. මේ යාම මේ කාන්තේම අනුත්තරය දැකීමක් වෙනවා. ඒ මනසාර සත්තාන විසුද්ධිය හිතේ පිරිසුදුනේ පිළිසෙද ඇති වෙන හේතු වෙනවා. සෝන පරික්‍රමන සම්පූර්ණවගේ සෝනේ ආදීන සංසිද්ධියේ දැකීම හේතු වෙනවා. දුක්ඛ දෝමනස්සාන අර්ථකනාවේ දුක් දුන්න ඉක්මවා යාමට දැකීම හේතු වෙනවා. නිබ්බානස්ස සත්‍ය කියන ආයේ ඥාන සාධනනාවේ සතර මහා ප්‍රඥා රත්නාරයේ දැකීමේ වෙතිනවා. මේ භාවනා ප්‍රසාරක පිළිආගය නිර්වාණ ධාතුව දැකීමට සාර්ථකව ගැනීමට හේතු වෙන බැවින් එන දැකීම අනුත්තරීය ධර්මයයි අනුත්තරීය දැකීමයි කියන එක දේශනා සඳහන් කළා. හිමිතුන් ආයතී අපේ සරුවාඥන් වහන්සේ සයිතෙන්ද මාත්‍රි වාස විසිනාම වෙන්නේ හරියට අතේ පොරදාවගේ උයන තියාදී දකින් දකින්නාගේ ශ්‍රමක රූපයන්නේ වාදිතේ නොගලා උඩින්ම නොගලා සුතිවිකාම ඇදතරවා පාපය පොරේ එල්වාගෙන සතෝ සංසජාන කාලීන දිනවනේ කියනගෙන සාස ශ්‍රමණ රූපයක් දැක්කම ඒතකොට මුන් වාසයේ මේ සිටේ ලොකු ආභෝධයක් ඇති වුණා ඒ මග්නිකාරය. ඊට පෙර අවුරුද්දක් තිස්සේ වාර තුනකදී හිතේ සංවේග ගායක දේවල් කරලා ඒකම සංවේගයෙන් සමන්විතී. ඒ කියන්නේ වයෝවෘද්ධියෙන් දැකීමේ, රෝගාවෘද්ධියෙන් දැකීමේ, මුත්කාරයෙන් දැකීමේ මානව සංවේගයෙන් තමයි අවුරුද්දක් තිස්සේ ගත කෙරේ. ඒ ජරා රෝග මරණ ඉක්මවා යාමට ඇති ඒකායන මාර්ගය අභිනිෂ්ක්‍රමණය කියලා මොනවාට විසිතේ ආභෝධයක් ඇති වුණා. ඒ ආභෝධය නිසා අපට දුන්නේ. අන්න විසුද්ධිය සලක පරිජවාරං සමසිත සමාවේ බුද්ධ දෝමනස්කාන අත්දමාවේ ඥාය පරිජමාය නිපානක සත්‍ය කියන කියන්නේ ආනිසංස කොහොම ලබන සමාධි වුණා. එදාම සාවනදාතර කුමාරයා උපන්න දවසේ නැති එක අරුමු කරන්නේ කොට අනුමා නවීතිය දෙකයි වුණා. හතරක ප්‍රේතකයෙන් ගත කළා. අපේ දවසේ පිරිසුදා ගැදියා. ඊළඟ සමාවයේ ආකාර සමාන උද්දසකාමතර දේශනයට වරින් වර ගිහින් සාකච්ඡා කළ සමගින් අර්ථ සමාපatti පරිසාරිත්‍යයට දෙවිවා. ඊළඟ දුක්ඛ ක්‍රියාවට පටන් ගත්තා. මහා ප්‍රධාන නිදිරේ. අවුරුදු 6ක් මෙසේ විශ්වාසවන්ත වෙන අවුරුදු 35ේදී සුජාතා සිටුදේවිය පිළිගැන්වූ පිළිසිදු වරදන ස්වර්ගීය බ්‍රාහ්මණතුමා පිළිගැන්වූ කුසතරේත්‍යාකා පිළිගෙන මේ මහා රෝහින් මාර්ගයේ සැරේ තිබුණු මාර්ගයේ ගමන් කොට නැගෙන විදිහට මේ කුසතම අතුරු කරන්නේ සරලවම දාහතරයන් විදසාරයේදී වාචාලනා රූපව මා පරාරයට පොරොත්තුදා සම්මා සම්බුදුනා මේ බුද්ධත්වයේ කියන උතුම් අවස්ථාවට ගමනෙන්දා දර්ශන අනුත්තරය වුණා වේද මේ දැකීම අතිශයින්ම රෝගිනා වුණා වේද මේ මොහොතදී මේ කාලක පෝෂණය කරන විශ්ේ චිත්ත සංකාරයේ වට කරගෙන සිටියාව උපදාසාන්තියක් පවරන්නේ කෙනෙක් මල සම්පූර්ණයෙන් සෝදා අවිසුද්ධියටපත් වුණා. ශෝකය කායිකයේ සම්පූර්ණයෙන්ම නැතිලා දුක්ඛය දෝමනකේ සම්පූර්ණයෙන් ඉක්මදියා. සතර මාර්ගඥාන කලඥානපත් වුණා. සාත නිර්වාණ සාතු සාත්‍රා කරා සමන්වාසේ ත්‍රිවිධ වාක්‍ය දෙපසට කළා. ඒ වගේ පිළිතුන් ආරයේදී කොහොමද උපතිපදේකල කොහොමද උපතිපදේ සතුකාරයේ කාර්යපුත්‍ර මහා මෞර්යයන් අගසෞදෙන් වහන්සේ මේ දෙන ප්‍රවාහයේ කර්මයේ පරිකාරක කුමාරකට පරිදිවෙන්න ආවේ අපේ සතුරාක් ගන්න අනුරුතිය ඉස්සරලා මේ දෙන්නේ එක දවසක උපානයි එක දවසක නම් කරන්නේ එක දවසක අරුතිය වෙනවා විසගාමයේ තියෙන මංගල කටයුතු සිද්ධ වෙනවා. මේ දෙන්නට සිරවලේ කියා දෙකේ පනවා දෙකේ පනවා. මේ දෙන්නා කරුණ වායයේදී මේ වේදේ සිරවලට උගදගෙන රෝම විනෝදයෙන් ගත කළ අතර වාක්‍යාපාතාවක විනස් කර්ණා මූලයේ සැලැස්වෙන විරාම සමාධිය කියන නාටි සංදාසනය බලන්න පුරුදු වෙලා සිටියා. මේ නාටි සංදාසනයේ සැබෑවෙන්ම දර්ශනානුස්සතිය නෙවෙයි. නමුත් මේ දෙන්නට දර්ශනානුස්සතිය කරගත්ත කොහොමද? වාර්ණාපාසාමයේ දෙන විශාල ප්‍රමාණයක මුදා වැය කරනා වේදනාටි සංදාසයේ. සෑහෙන දිනේ කරේ දෙන විශාල ප්‍රමාණයක් ඉතින් කපයාගෙන මේ නළුමින්යන්ට සෑහෙන දෙනවා. සමේ පාරේ සෑහෙන දෙනවා කනවා කරනවා පිළිතුරු කරනවා අස්කල සංග්‍රහ කරනවා ආයෙනවා දැන් අවුරුදු 50 වුණා උන්ලා. ඒකෙන් මේ දෙන්න සංකාරයේ ජීවු කරගෙන ආව සාඥා භවස්කාර විත යෝනිසම මනස්කාරයෙන් පාපදා කළා. මේ නාටක නළු මෙල්ලියෝ. මේ ගායන ගායකයෝ. මේ බලන සියලු දෙනාම විනාමයේ විනාමයේ සත්‍යයේ සත්‍යයේ ජරාවට යාවියට මරණයට ඇදීගෙන යනවා නේද? එවැන්නේම අවුරුදු 100ක් යන විස්තර මේ සියල්ලම මෙතනින් ආගමනයෙන් වනාන් විසිර යනවා වේ. ඕනෝගේ කර්මාරෝප විසිර යනවා නේද? මේක මා විස්තර කියන්නේ නැතිනේ දැනීම විනෝද වීම ආකෝලකම් දැනීම මේවා විස්තර දේවල් නේද? මේ කාර්යයේ අර මාන තුනක් ඇතුළේ සැලිතාවල් සිද්ධියක් නේද? ඒක මේ දෙන්නට සුදුම සංකල්පනාවක් ඇති වුණා නෝරට ගැටුණා. ඒ මේ දෙන්න මේ නාති සංකල්පයේම සමන්විය දර්ශනානුකරයට පලවගත්තා. අන්තිමේදී සංගේ සෞඛානන් ලැබ සහිරේන එකම නිවන මොහොතදී මුළු ගාම ජීවිතේ සුඛාරා ඇවිත්තා. වර්ෂ ගණනාවක් කුෂ්‍යය නිසා. හරි කියලා කියලා සදාගම තියාගන්න බැරි වුණා නම් ජරා මරණයන්ගේ වශයෙන් දුරු නිවනට යනවා වෙන කල්යාණයේ කියලා ගන්න බැරි වෙනවා. අපි බුදුන් අපිට ආදීන තැන් වල ගිහිල්ලා ප්‍රශ්න කළාම හරියට පොත්ලා ඇතුළාන දේවදාන යනවා මේ තමයි උත්තර ලැබෙන්නේ. අන්තිමේදී මේ දෙන්න ආපසු මූලාශ්‍රාවයේ දැනෙන දෙන්නම පසුපා කරලා මේ ලෝකෙ හිස්කෙන්න බෑ. අපි නැසත් යනවා. දෙන්න වෙනවෙන් යනවා. කාතරයි අඥාන මිත්‍රයෙක් ලැබුණොත් දෙන්නම එකතු වෙන විශේෂ එකම දවසේදී මේ දෙන්න අපිට වුණා. මේ රාජකාරෝ සම්මිතයේ මේ දෙන්නම ආශ්‍රය රාජකාරෝට ආසන්න කරනවා. නාලන්දාව රාජකාරෝලයි විරාජ සමාවේ අර කාලේ ඇවිල්ලා සතකොප්පා ඉතින් මේ දෙන්නා අතරේ උපතිස්සයන්ා මේ කාල පුත්‍ර මහා කරනවාන්දේ උපතිස්ස කවින්දාරු කියන මහන්සේ සවිනාව ඇතුළුලා යනකොට ගියා ගියා කාරණේ විදිහට වඩින අත්දී මහා ආකාරව දකින්න බැරුණා මෙතෙක් කාල කවදාකවත් ඔය වගේ සෑහි රූපයක් දැකලා නැහැ මේ මේ සිංහිය ද්‍රවණයක් දැක්කා. මේවා මේ ශරීරය තුනේ දැක්කේ. පුනාරේ වගේනි බාහිර කරවන්නේ ආදිලා අනුර මේකයි. වාදිත ගැනීමක් පුනාරට නැහැ. කියනවා ගන්න මහා මනාවි. සුඛිත කරන අධිතරා වෙනවා. ඒකව ගමන් කරනවා. මොකද ආත්ම ප්‍රයත්න දෙන්නේ. හත් වෙන දියා මේ උතුමන් ළඟ නිවනක් ඇති කියලා අහන්නට ඕන කියලා පස්සෙන් කියනවා. සාමාන්‍ය භාවයේ පිළිතුරා ලබාගෙන ගාමෝලට ඇවිල්ලා ගම් බලනවා. මේ උපදින පරිකාරඥයන් භාවයේ කියන දැනන ආර්යයන් හදාගන්නවා. ආර්යයන් හදාගෙන සංසාරගත සමාධි දෙන්නේ අප දෝමේ කරන්නේ දුන්නා. වරණතුරු පාපයෙන් නිරේන පහන් කරනවා. සාමාන්‍ය ධර්මාවේ අවසානයේ පාරකට යන්න තෝරලා සුසුසු ලැබුණා. සාකච්ඡාවේ දෙහැටි වලදනම් මොදෝනේ පස්සේ කොමදාව සාම්ප්‍රදායිකව කතා කළා. ස්වාමීනි සුභාංශයේ ජීවිතයන සාර්ථකයි. සුභාංශ ඉන්ද්‍රියන් බොහොම සසංගයි. ස්වාමීනි සුභාංශයේ ගුරුවරයා කවුරු ස්වාමීනි. සුභාංශ සාර්ථකීය ස්වාමීනි කියලා සත්‍යයි. මේ රහතන් වහන්සේ ස්වාමී පරිද්දාගතියෝ දුදසාරණයේ පටහැනේ වැඩි කතා ඇතුව කෙටි මුත්‍ර දෙන්නෝ කියන ඉතාරනේ ඒවමම නවක පරිද්දේ නම් මේ සාකුරු භාෂේ ගෞතම සාකුරු මුනියන් වහන්සේ සමරණාවේ සිටියේ ඥාතීව ස්වාමීනි ඒ ගෞතම සිද්ධාර්ථ ගෞතම සාකුරු මුනියන් වහන්සේ දේශනා කරන ධර්මයේ විලාස මත අවසන් ලැබෙනවා නැවත අසුව බම්මේ නවතු පරිද්දෙක් දිග වේදනාවක දැන මම සමත් නැහැ. දැන් ස්වාමීන් වහන්සේ මොහොත සිටියේ කියලා. වම සිටියේ කියලා. මට පුළුවන් නෑ කියලා දුන්නේ තියෙන තේරුණා. ඒනාවේදී අසිරිම ආකාරනවා විතම දාසන අධේශනා කෙරේ. සම්මුතනාවේ බාරදී වැඩි වෙනකොට ගන්නවා. යේ ධම්මා හේතු භගවා ඒකං හේතුං තථාගතෝ වාම ඒකං ච යෝ නිරෝධෝ ඊමං වාමීමා සමනෝ ඒකම්ම හේතුපදා යම් කාර්යයෙන් හේතුවකින් අට ගන්නවා වගේ නම් ඒකං හේතුං තථාගතෝ ආව ඒ පරකාරණයේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළා ඒකං යෝ නිරෝධෝ ඒ හේතුන්ගේ විරෝධයක් දේශනා කළා. ඒනම් වාදී මහා කරුණෝ. මහා කරුණෝ අපේ සාතුල ධාර්මයේ නෙළනේ දේශනාට හේතු කියලා ගාථා සඳහන් දේශනා කළා. ගාථා සඳහන් දෙකක් ඇහෙනකොට ඒක සිය දහස් තුනෙන් වටා ගන්න උපකීර්ත පරිම්රාජිකයන් වහන්සේ දාසාසය ප්‍රතිවන්දිත සෝවාන් මාර්ග ඵලයෙන් අමාරු අභිවෘද්ධි කළා. වදනව පාරකලා සියලු විස්තරාගම ලැබෙන්නේ තුන් එක සදාසිනා කරනවා මම මේ නිත්‍යතරම් වෙනවා කියලා ප්‍රොන්දි වෙනවා පක්ෂයෙන් පරිදි තියෙන දෙමාගේ පක්ෂයෙන් පරිදි ගෞරවයෙන් ගමන් කරනවා ආකාරකල සමමිත්‍යයේදී කොයි පරිදාරි කියනවා සම්මුඛ වුණා ඉමාරතෙන්නේ ගාථාව ප්‍රකාශ කරනකොට ගාථාව හතරයි කොටන්නේ මේ කෝණයට පරිත්‍රාණකයන් වහන්සේට කෝවාල්මා ප්‍රතිමාව අවබෝධ කළා. දැන් මෙතන පරිණෝණාවේ අර සාන්ත ඉරියව්වෙන් හැදෙන කරන සෞර්ධිකයන් වහන්සේට අර්ථය මහා රහතන් වහන්සේ ගැටීම දර්ශනානුස්සතිය අසුනානේ ඒ දැකීම නිසා සත්‍යාන විසුද්ධිය විසුද්ධිය නිසා තුනා. ඕ පරිත්‍රාණ සමතික්‍රමාවේ සෝත පරිදේ විස්මෝන මාර්ගයටපත් වුණා. දුක් දෝමනසාන මාසකනාය දුක් දෝමනසාන්තියටපත් වුණා. ඥාන ඥාන සාධිකනාය මාර්ග ඥාන පරිණාම ලබන්න සමත් වුණා. නිබ්බාන සත්‍යඥාය නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමත් වුණා. මේ දෙදෙනා වාරයේ සමාධි පිළිවෙල දෙකේ තනවා සමග බුදු සසුනේට යොමුණා. දෙකේ ප්‍රදාන ශ්‍රාවක පිළිත එකදාගෙම රහත් වුණා එහෙම උපසිත පරිණාමිකයන් මහන්සිය ළඟින් සිට සතුව ප්‍රසිද්ධ වූ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නවම්පුර පතරස්වා බොහෝ දාසේ රහත් වුණා රාජේන කෝලිත පරිණාමික ළඟින් සිට මහමුදලම් මහ රහතන් වහන්සේ දවස් අටකින් රහත් වුණා දැන් මේ සියල්ලට හේතුනේ දර්ශනානුසරය නේද? දිනතු මහරජාණන් මහා කාරුක මහරහතන් වහන්සේ වරිණවා දැකලා කතා කරන්නේ ගණහරන්නේ වරිණවා දැකලා කුලදරුවෝ 1000ක් දෙනා පරිදිල සෞඛමේ සතා මහරහතන් පත් වුණා. මහා කාරුක මහරහතන් වහන්සේ සිසිලාඥාන්ට කියා සම්පූර්ණ කියන්නේ මේ චන්ද්‍රගුප්ත රහතන් වහන්සේගේ දැකීමේ සමන කුලදාරුවෝ දහකාගෙන සයිව රහතනයි ස්වරයෙන් වරකාර චන්ද්‍රගුප්ත රහතන් වහන්සේගේ දික්ෂියේ ක්‍රියගුප්ත රහතන් වහන්සේ දැකීමේ සමන ප්‍රසාමයේ පාතෝ කුලදාරුවෝ දහකාගෙන සයිව රහතනයි සුරේගුප්ත රහතන් වහන්සේගේ දික්ෂියාඥා වගේ සංසාරෝග රජකමනේ හැරසිටි මහා භාගදාසික රහතන් වහන්සේ සැලවේ ධාතව සමාපත්තිය ගැන දවසකදී ධර්මාතෝම රාජිගාමයේ ගෝරුව ඉස්ස කුමාරයා උපරාජතුමා ලක්ෂයක් වෙනද සමර මොදල්නේ නිවනාසයේදී ඒ අනුව දසුන් දැනම මේ රහතන් වහන්සේගේ පිටු කරගෙන ඇතේ පොළාවු නිතියක් වඩාගෙන පවන් කරනවා දැක්කා මේ දැකීම නිසා අප දැකුනේ. මේ සිත් ප්‍රමාණයට සිත් උපරාය සමාධි දුකන අහෝ ගුණතරම් ආශ්‍රයියේ බුදු සසුනේ මහා දාසිරිය. අපරයන් දකින කොට මනසත් පාරමායේ දුරවා. සිත කොමේ කරෙන්න වනසතු වතන්තර උපස්ථාන කරනවා. එනම් ආවතු පරිවාරයේ දින අවියාවල බහා බහදා භාවනා කරනවා මේ වගේ අවශ්‍ය කියන්නේ ඒ ලක්ෂ්‍යයක් විශේෂයෙන් මහා ධම්මරාජිත මහා රහතන් වහන්සේ ශිෂ්‍යයන් හැටියට සහිතව සාවකලය සසාර ආකුණා. කාලින්ද යුද්ධයෙන් මහා සංවේගයේට ධම්මතන පාත තුන් වරුද්දා මානසික දුකෙන් කෙරෙනු අතෝක රජතුම දවසක් මාළිගාවේ මතු මාර්ගනාවේ සක්මන් කරමින් සිටිද්දී ඊළඟ කවරෙන් දකින ලැබුණා සාධනෙදුලේ ඈතින් වගේ නිරෝධ සාමයේ යථාර්ථය මේ නිරෝධ සාමයේ මහන්සියෙන් වගේ වෙලාවේදී මේ රාජිවල්ල පුදුම සංකල්පකාරයක් ඇති වුණා අනිත් මනුස්සයෝ මේ පාර යනවා වරකට බලනවා ඕනින බලනවා තාත්පාරේ පාර ප්‍රේනවා කලකෙන් යනවා ඉස්කෙත් යනවා මේ කුණාර ස්වාමීන් වහන්සේ වාසිත බලන්නේ නැහැ, උදමින බලන්නේ නැහැ, අතපය වෙනවා කියන්නේ බොහොම සාන්තව ගමන් කරනවා. ඉතුණා මේ රජුරුවන්ට වයසින් දෙන්නේ කුඩා වුණා මොනවා ආශ්‍රයයේ උසස් ගුණයක් ඇති ගුණදානයක් වගේ ඇති සාකච්ඡා කරන්න ඕනේ ඇරිතුමෝට කියවහාම ගිහින් අනාර පොඩි ස්වාමීන් වහන්සේ මේ ධර්ම ශ්‍රවණයෙන් දැයිදී ඉතින් ඇමරිකාවේ කාර්යාලවලට ඇවිත් බලන්නේ කියලා. තරඟ තේරියලා ඉක්මනින් ආයමකට දෙන්නේ කියලා. ඒකේ නාගාරණයන් ඇදෙන් ගැළුවා අක්ෂිමේරු කවුරු. ඉතින් මේ රහතන් වහන්සේ ආස්තාවන මහාස්තාවනගේ මහත්සේ කිසි කලබලයක් නැතුව මාර්ගාව යදිය. ලබන ආරිස මහානාගනා කළ සුදුස් වස්නම්බලා අස්මේ වාගේ දිසේ. එලකම මේ හැම ගැළුව වාදිතේ. මට වඩා වැඩි ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියලා කවුරුත් නෑ. ඒ මොකද රාජ්‍ය වේදේක බෞද්ධයෙක් නෙමෙයි. නිදාන කියන්නේ ගල් දුන්නේ. කඩදාසාවක් සියයට ජනතාව ගල් දෙන්නේ ඒක අරිති. මේ නාමයේ බින්දුවේ සාමයේ යන ආශිර්වාද මට වඩා ඩොක්ටර් මෙතන නෑනේ. සිවාරන්නේ රාජ්‍යෝ පුදුමයක්. නවින්දා දැරිසලා මත සිවාරන්නේ. රාජ්‍ය අපෙන් අල්ලගෙන නැන්දේ. කවිතුමා හිතුවා වයසින් ගුණා වුණා ගබටි වුණා කියන කේන්ද්‍රයෙන් ශ්‍රේෂ්ඨාරණය විදලා මුළු ගල්පුද්දීපේක අගරජ වාගෙන සිංහාසනයේ වාගෙන සමාජෝමය සීලකේකනිකා මේ විදලා පුදුම වුණා. රජක ආරාධනා කළ ස්වාමීන් ඔබ ආරණ්‍ය ගන්න බණ පදයක් මම කියා දෙන්නේ. මේ නිසෝතේ සාමණේරයන් වහන්සේ මෙතෙන් මෙතෙන් කියන්නේ නෙවෙයි. මාර්ගයේ කෝර ජාතිය ගැන බොහොම වැදගත්. නාටකයේ මේ වර්තමාන කාලය බොහොම විශේෂයි. ඒ මොකද? අශෝක රාජ්‍යවාමයේ තියා බිඳුසාර. බිඳුසාර රාජ්‍යවාමයේ කුතුම් එකකේ ඇගෙනෙක කියන්නේ ඒ වැඩිමල් පුතා තුමන. සුමන කාරි කුමාරයා උපරාජ හැටියට සේවය කරමින් සිටියේ. අශෝක රාජ්‍යවාමයේ යුද්ධයේදී සුමන කාරි කුමාරයා මේ කියන්නේ උපරාජිකෝ මේ කියයි. ඒ කාර්යභාරයේ දේවියගේ කොටේ මේ දරුවා ඇතුළත හිටියේ. මේ දේවියගේ අපතේනාගෙන් මාළිකාවෙන් දාලා පාසකරන ගිය. දැන් සනෝල් ගමන ඉන්නේ බාහන වාඩි වුණා. මොකද ආකාරය. මොකද ඇවිදින දේවතාවා ගමෙන් මිසුන් දෙතුන ඔයගොල්ලෝ විශාල ලාභයක් මහා පුණ්‍යවන්ත රාජ මහේතිකාව පොඩේ ගමට ඇවිල්ලා ඉන්න මහා මහාසාසංකාර කලාකම් කියලා දේවතාව මනුෂ්‍යයෙක්ගෙන් කියනවා. ඉතින් මේ සතෝගාමයේ මේක දුවම ඇවිල්ලා මේ විස්තරයේ ගණතේ යගෙන පිළිසිදු කරන මන්දාපදාන ආරසාව උදාන කරනවා. එතන තමයි මේ ධර්ම උපන් මේ ධර්ම සම්පූර්ණයෙන් නිතරම වෙන ලෝකාරයට උපන් නිසා. මේ ධර්ම මාර්ග අපේ දෙකම ඒ මෞතුමියන් දෙන් හදාවා ගාගාස්සා ගෞරවය බොහෝම ගෞරවයෙන් ආරක්ෂා කළා. වාසනාවේදී මේ දරුවා මානේ මෙකලසියේ ඒ කියන මහා ධර්මදාසක මහරහතන් වහන්සේ සීකරණය කළා. මේ දරුවා කයදී එකද සුද්ධ බාහම කොටගෙන ඒ විද්‍යා සත්‍යවිද්‍යා දීපුරිසියාණන් අහිතල මහා රහත් භාවිතපත් වුණා. ගාම වෙනකොටම පිළිදෙන කාර්යය වුණා. මුනාතියන්ගේ පූර්වජාතිය යන බානුකොට ධර්මාශෝක රජුවෝයි දේවානන්දික රජුවෝයි මේ නිරෝධ සාමණේරයන් වහන්සේ පූර්වජාතියෙහි ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේගේ කාලෙට සහෝදරයෝ තුන්දෙනෙක් මේ කණිවැරෙන්දෝ තුන්දෙනෙක් ඒ ගජමලා තමයි අද මේ නිරෝධ සාමණේරයන් වහන්සේ උනේ දරන්වා තමයි දේවානන්දික රජතුමා මේ ලංකාවේ කුංගරණා තමයි අසෝත්‍රාදී. ඉමේදී මූල කාණ්ඩාවේ කොත් නෙදෙන්නේ. ඉමේලාවේ හින්දෝර සාමයේ යන මහන්සේ වරපදයේ දේශනා කරේ ධම්ම සාමයේ අප්‍රමාණ බව. කඩිකුමාරියාගේ ඉතිහාස ස්වාමීන් ඇති. මම බුදුදහමේ තේරුම් ගත්තා. මම අද පෙරවල් කරන් යනවා. මම අගතදාන සදා බෞද්ධයෙක් හැටියට කටයුතු කරන්න ඇතේනවා. අද කතාව ගොඩාක් ඇති කාට නමුත් මම දායකයෙක් නෑ. මාත්‍යායේ දෙන්න මම උපාවියන් වාස්තේ දෙන්නේ. එහෙනම් කාර්යනවල ඒක මම ආශාරයන් වාස්තේ දෙන්නේ. එහෙනම් තවා කාර්යනවල ඒක තමයි උත්තරනම වෙන්නේ. එහෙනම් තවා කාර්යනවල සුභායක. පසුදා සිත් දෙනා වේස්ථාමයට ගැලවෙනකල. එහෙනම් දිනෙන් දින සංගරාණයේ වැඩි වෙන වැඩි හත දහසක් සංගරාණයේ දිනකට කවියෙන් දෙකේ ගාන තියෙනවා. කොතෙන්ද මුදාව කියලා දැනගෙන අසුවාදාසා හේරගාර හේමා මුදා දුක්දී. හේරගාර කරවා පූජා කරන දවසේදී සමහරු දරු දෙන්න බුදු සරණේ සැදෙන්නේ. මේ කුමාරයා සම්මුතිකා කුමාරයා. මේ කුමාරයා එදාම පැහැදිලි වුණා එදාම සම්බදාව වන වාට විශ්වාසයෙන් උපසම්බදාවලට මහා රහත් භාවයට පත් වෙනවා. සාමනිකා කුමාරණී වායද දහාකාරී එදා පැහැදිලි වුණා දාරුක්ඛාති ප්‍රමාණ වදපුරා උපසම්පදාන සාතුන මේ දෙවියන් අපේක්ෂිත කාර්යය තමයි දෙන්නේ මේ මාතාවතාවාදී උපසම්පදායෙන් අවුරුදු 12 වෙන කාලයේදී තුන්වෙනි සංගායනාව සම්පූර්ණ වෙලා ඊළඟට ඇතුළේ මේ රාජිනුවන්ගේ දායකත්වයෙන් තමයි සාමන සෝදනය කරලා තුන්වෙනි සංගායනාව කරන්න දායකත්වය ලැබෙන්නේ මේ වාගේ පුදුමාකාර සාධන සංග්‍රහයක් කරන්නේ සමර්ථෝනේ මේ රාජ්‍යවාද දර්ශනානුස්සතිය නේද? අර ශ්‍රමණයන් වහන්සේ කියන්නේ නිරෝධ සාමනය ගන්නාට දෙකින නේද? මෙන්න මේක නිසා සිල්ලුතුන් වහන්සේලා ගැටීම දර්ශනානුස්සතිය. එවාගේ පූජනීය වාස්තු සෛත්‍යරාජයන් වහන්සේ බෝධීන් වහන්සේ ප්‍රතිමා වහන්සේ කින්වා මහා සංඝරත්නය අතුබ දාසය මේවා දර්ශනානුස්සතිය. හැබැයි අපට ලැබෙන අපේ ප්‍රාර්ථනාවත් අහස දෙකර ගන්නට ඕනේ. ජාතිකලතරමෝ ජනමේලාවතර නැතුම් ගැයුම් දෙවේ තෙල්නා මොලේ බාහා වලේ දිලා පවත්වනවා මේ වැඩ. අර කියලා මේ සමාජාවේ සමාජ අවුරුදු සමාරා කෙරෙනවා. සමාජ ජීවිතන නගනවා. සමාජ පෝර අල කර ගන්නවා. නානා ප්‍රකාර දේවල් දකින්න ගන්න හැදෙනවා. ඒ නිසා අපිට හැරි ධර්මයෙන් මොකද කරන්නේ? ඒ වෙනාවේ කලකිරීම නෙවෙයි. ඒ කියන්නේ ඉරිකුණු කිරීම නෙවෙයි. ඒ කන්ට්‍රෝල් එක ගන්නට ඕනේ. දැන් දැක්කන්නේ මුලින් කතාවේ සයෝන් මොගලන් දෙනම. ඕරේකපිට දෙන්න අර විදාක සමාජයේ නාම සංගාමයේ සමාජ විමෝච මාර්ගයකට දාතු කරගත්තානේ. ඒ මාර්ගය පිළිගන්නට ඕනේ. මේ නාමයෙන් ගාගෙන ජීවු කරගෙන ධර්මයෙන් ජනතාවට දැන් මේ අවුරුද්දක් විතර හුස්ම පැහැතුවාට මේ අතට අවුරුද්දක් ඉන්නවද නෑනේ ධාර්මික දවස් ධාර්මික දවස් ජරාවට සමීප වෙනවානේ යාවේ සමීප වෙනවානේ මරණය සමීප වෙනවා නේද ඔය අතරතුර මේ අතු කයින් වදින්නේ සිටින් අපසාර කරගන්නේ මරණයත් අපසාර අපාගාමී නේද මේක තමයි සංසාරේ ස්වභාවය එනිසා මේ සීල සාස්ත්‍රාඥාචාර්ය ජනතාවගේ නාම රූපී සංකායනාවේ මේ සාස්ත්‍රා ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ඇතුව නැතුව යනවා අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් පෙරෙනා දුක්ඛයි සැමිතේ ලෝකවාසාවිකා අනාත්මයි මේ මොල් ගයෙන් අතුයි අනිත්‍ය දුක් අනාත්මයි දුක්ඛයි සත්‍යයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව තමයි සත්‍යයි ඒ දෙකෙන් කාලක නිවන නිරෝධ සාපයයි නිරයාමී ආර්යසත්‍ය මාර්ගයේ මාර්ග සත්‍ය නම් ඒකාන්ත කුරුදු වෙනවා. දැන් මෙතන වල මොකද කියන්නේ? ඒ ධර්මන ධර්මයේ කිසිම දෙයකින් අපේට කරන්නේ නැහැ. කාම දෝෂමෝ උපාදේශ කාලවන්නේ. ඒ ඕනෙකින් දකින්නවා නෙමෙයි ධර්මයෙන් දැමුණු ඒක හරවන්න ඕන ප්‍රවාහයේ කුසලක යෝනිසු මනසකාරී. ඒකෝ තමයි තමයි නාමයෙන් සුදු පිටාගේ නිවන් මාර්ගය. ඊළඟට කල්වාන් යනවා දේශනා කරලා සාධාරණ දෙන්නේ. මේ ලෝකේ මිනිස්සු මේ දේවල් අහන්න යනවා. ඒ කියන්නේ අවුල සාධාරණ නරතරන් අහන්න දේවල් තියෙනවා. දැන් මොකිනා යන්නෝ නැහැ. බෙදෙන්න තියෙනවා নানা ප්‍රකාර සංකේත. ඒ කියන්නේ රූප වාහනේ කියනවා. යාගෙන තම තවර මාර්ගයේ වේදී වලින් කියනවා. ඒ කියන්නේ ගුරුවරුන්ගේ ඒලා මේ මේ කරුණ දැන් තියෙනවා. ඒ හැම දෙයක්ම ඈගාවලදී තේවා අඳගෙනවා. මේ වහන්නක කොහොමද වෙන්නේ? තමයි අයෝනිතුව මනසිකාරයෙන් නම් ඇරියේ ඒ ආරමුණ සිද්ධ වෙන්නේ ලෝභ, දෝෂ, මෝහ, මාන, විච්ඡේ කිච්චාරි පප්‍රේත. කොයින් කොටින් ආවද? එනිසා අපි අයවන්නතුනේ කර සවනානුත්තරිය ඇදී. ඒක සවනානුත්තරිය නම් සර්වඥාන් වහන්සේලාගේ සද්ධා විසුවාගෙන, ගෞරවයෙන් විසුවාගෙන සාක්ෂියේ හේතුවා වෙන්නේ ප්‍රකාශයයි. සර්වඥා මහත්මයේ නිදේශනා කාර්යයයි. සුදු පාන වර්ගා කාර්යයයි. මේ ඇදීම සර්කාරණ විසුද්ධිය හිතේ විසුද්ධිය වීමට හේතුවක් වෙනවා. සෝම පරිණාම සමතේ කරනායේ සෝම පරිණාම ඉක්මවායාගේ හේතුවක් වෙනවා. දුක්ඛ දෝමනස්සාන මාර්ග ධනාවේ දුක් දෝමනස් ඉක්මවායාගේ හේතුවක් වෙනවා. ඥායා කාරිකාගේ මාර්ග ඥාන පරිඥානාවේ හේතුනවා. නිබ්බානත සත්‍ය ඥාය සාසන නිවාස ආස්වාදවල සඳහන් හේතු වෙනවා. මේ කවදාවත් කියනවා බුදුබණ ඇති. ඒක ඇතන කියනවා ගැතුනේ උතුම් ඇතිව තමයි බුදුබණ පදයක් ඇති වෙන්නේ. ඉතින් මේ බුදුබණ පදයක් අහනවා කියන එක දුර්ලභයක්. කල්ප කෝටි ගාණකින්වත් අහන්න හැකියාවක් තමයි මේ බුදුදානය. බුදු කෙනෙක් පාර වෙන්න තමයි බුදු දානක් ලෝකයට ඇති වෙන්නේ. අනිත් පාරවල බුදු දානනේ තිබුණත් ආවෝද කරගන්නේ නැති නිසා වේදනා කරන්නේ නැති වෙනවා. එනිසා මේ බුද්ධෝත්පාද කාර්යයකට බුද්ධා මහාන පොදු කුච්චේ. එනිසා ධාතකර තිබුණා මේ ධාන විද්‍රව මේ පිළිවෙල දෙනා තුනම් වෙන්නේ තෝනේ. මේක ආරාධි පුදුම සිද්ධිය. සිත මහාකාරයි. සාමණේර මහ සෙනඟ නොයොදා පාලවන්නේ හිතවා වෙන්නේ ජාතක භාගත දේශකයන් මහවිද්‍යාලක දේශනා කරන වාසා දහසක් ඇති විශ්වාසකයන්ට දේශනා ආරම්භ කළා. මේ නවවිද්‍යාල පාලවන්නේ ජාතක දේශකයි. උනාගේ එළිදෙනකම් බණ ඇරුවා. අර ගහනම කොටරද. කර්මයේ කාතාවන් අන්තිම කාතාවන් ගන්නේ. නිමිතිය. ඉතින් හේත් කරනවා අර ඉන්දිය පාඩේ බරවල් අතර නැගෙනකොට මේ පොඩිවරු අදාළ පටන් ගත්තා. මොකද නඩන්නේ? අනේ ස්වාමීන් වහන්සේ මෙච්චර දුරාවන් මේ බරකතාව ගන්න මට දැනුණානේ මේක නිින්ද ගියාට පළවෙනි කාර්යාව සුවාකාරයකට ඇහැරෙනවා. ඒ නම් අදත් මම බලන්න කියන්නම් කියන මේ හේත් කරනවා ආගේ මහාසේ නොබ නයිලදලාගේ කාලෝආදීතව මහා විශ්වාසයෙන් යාමට වෙන්නේ කරතුවා. අනේ මේ කුඩා ස්වාමීන් වහන්සේ තමා කිස්නේ දෙන්නේ නැතුව සමාන දරුණා වෙන කඩට ඇතුවා. ධනාවනම සම්වැදකුදේ පාගල දාසත්යි සතුනාගිට සෝවාන් ධාර්මකාරයෙන් අමාමන දුවනවලු කළා. මෙන්න සමානානුත්තරය වුණාගේ ජීවිතේ සංසාරේ ගණන්ව කිසිදෙනා දෙනාට එක පරස්නමක් හත් ඇතුවා. මේ ආකාරයේ ස්වාමීන් වහන්සේලා පදා පාළේ පාළවද මා ආර්යවංශ දේශනේ පැවැත්තුවා. බොහෝ කෙනෙක් ඒක පිළිගනවා. අද වාගේ මේ පැයට දේශනාවක් නෙමෙයි. ඊට තව ඈන් විතර කතා කරනවා පසුදා ඉර උදාහරණයක් දේශනා කරනවා. මේ දේශනාව බොහෝම සර්ව සම්පූර්ණ දේශනාවක්. ඔය ආකාරයේ සින්නපාදක විසුණු ආර්ය නම බණ අංගෙනකොට කෙනෙක් ඉදිරියට ඉඳගෙන කාරණාවක්. ශාලාව විදිහට කරකේ අභෝගත වෙනා විදිහටම ගන්නවා. සාත්‍රියේ බණ අඳුනනකොට දෙන්නේ පොළකේකයිල පාර දැක්කලා. ස්වාමීන් වහන්සේ බුද්ධි පස්සේ නිසා මේ පොළ කාටගත්තා. මේ ගලනවා. පොළ ගන්නගෙන පතන් දෙක නාලා ගැටගාගත්තා. එළියෙන් නිසා මෙතන බණ ඇතුලේ දාන කරුත්තේ නිසා සත්‍යඥාවක් කරනවා. මම මේ අනන්ත ධර්මයේ කාර්යය කරනවා. මගේ විතරම නෙවෙයි මා කියලා උනාගේ අනුස්කාරම රැගෙන තියෙනවාගෙන තමයි. අලියාර පාර වෙනකොට උනාගේ අනාගාමී මාර්ග පරිවර්තන අවබෝධ කරගන්නවා. විශේෂ පොළොවට දරාගතිය. බගිරිත නැගෙන ගියාට පස්සේ ඉස්සරහින් දේශකයන් ආශ්‍රය සීවා ස්වාමීනි මම ඉන්නේ නෑ මේ පිටක තියෙන පොරේ කඳගත්තා. දැන් හොරාට දෙන්නවා පොරදා. උදුරට සාධුනෑ හොරනවා. තමන් වැයෙන විදිහට අනේ ස්වාමීන් මේක කිව්වනම් අන්තරාතුමා කියනවා. එකක් මනසට නැගිටලා කලබල වෙනවා. එකක් දෙයක් කියන්නේ මහල්කේ දෙන්නේ නරක වෙනවා. අනික මම ලැබෙන කියන ආවෝරුම ලැබිලා. දැන් මේ අන්තරාතුම නැති වුණාම මම ගහගෙන ඉන්නේ කියලා මේ සතරේ හැදෙන්නේ. මේ කුමන සිද්ධියක්ද? අර සමනානුත්තර විනේද? සත්‍යාවෙන් බය ඇති වෙන්නේ නේද? ඉන්නකම රැයට කාලෙ ගියා. සිතුම් කාලේ කොහොමද දීර්ඝාවන කාලේ මේ නතුනන් මහත්මිය ධර්ම දේශනා කරන ආර්යවංශ දේශනාව. එක්තරා උපාධිපාව. ඒ උපාධිපාව අවදන්ව හදාරනවා මේ බණවන්ත. හැබැයි සාමාන්‍ය ලෝකෝම පිළිලවිසා ගහක් මොන්නේ කුඩා දරුවා කතා කරලා අම්මා ගායලා ගන්නවා. ඔය එනකොට රාත්‍රියේ නැදියේ භවන වේලාවේදී මා විදෙත් ඇයිදන්නේ කුඩා දරුවට දත් උදලා. අම්මා කනයි කියනවා. අනේ මේ අම්මගේ සියේ කම්පාවක් ඇති කරගන්න නැහැ. හිතුවා සංසාරය අනන්ත ජාතවල මගේ දරුවන්ට සාර්ථක දත් කරන්නේ යන්නේ ඇති. නමුත් මේවාගේ බාහිරය කරගෙන හිතා ගන්න ඕනේ මේ කාලේ මේ කාර්යයේ නරියාගේ තමයි මගේ දරුවා සෝපා කරගන්න නැදේවා සංසාර ජීවිතයේ රැඳෙනවා අනුකාරයෙන් බලනවා. අනුගමනය කොට බවකමියේ සුවාන වුණා. දරුවාට තේනවා තේනවා ආපුවාර කරා දරුව මාගේ ගානේ ණයයන් සාවි. මේ ණයයන් ගානේ ශක්තියයි. ඒ ශක්තියෙන් දරුවා මිනිස් බාරිනවා ආකල සත්‍යය කියලා කරනවා. දරුවා නියම වෙන්නේ නැහැ. ඒක දැක්කා. මේ ගුරුතුමා ආපදාන්නේ හේමකෝණ සත්‍යා හේතුවන බණයේ වර්ණාතුම. මේක නිසා මේ බණයේ දෙනෙට සවරණුත්ය. හිමුතුමාලා කියනවා අපි සරුවාඥාන් වහන්සේගේ ධම්මචක්කපවත්තන දේශනාව සාමයේ දහාර කෝටියක් ධර්මයන් රහත්තුන අසංඛේයයක් දෙක සෝවාන් ආඥාකෝටය ස්වාමීන් වහන්සේ ඇතුළු හේමකෝණ ඒ බණයේ කියන අනුත්තරේ බණයේ කියන පුදාලේ එහාගේ මහා සම්මේ සූත්‍රය, මහා මංගල සූත්‍රය, හරහව සූත්‍රය, සුවසක සූත්‍රය, සම්මා පරිපාලනී සූත්‍රය, දුණ රාහනෝ ආදී සූත්‍රය, ස්වාමීන් දුණ විනව සූත්‍රය, මහා විනව සූත්‍රය මේ ආගේ දේශනාවලදී අසංකේත අසංකේත ගැන කිව්වේ අමාමහ විවා මාරුදු කරගෙන තියෙනවා. ඔයාලා විශ්වාස කරන සමාන නැති අසංකේත ගැන කිව්ව නිවන් දැක්ක වගේම අසුභාකාර දෙයෙන්, විසුදාකාර දෙයෙන්, සිද්ධාකාර දෙයෙන්, අසලිකාර දෙයෙන් ඔයාලා නිවන් දැක්ක පිළිස අනන්තය බණහාලා. අර යම්කර නාකා යම්කර පුතා වෙන්න අනුසමානා කරනවා කියන සු දහම් පරිවේද සමන් වීගෙන ඒ ප්‍රේත දුක නිදෙන්නේ දෙත සෝවාමලා ප්‍රේත දුකේ මතුනට කියලා හැදෙන්නේ. පුනා පොතුමාතා වාස්ලාවේ බඩ සම්යක් කරලා සෝවාමුණානේ මේ නිසා කාටද මෙලොව වශයෙන් සර්වාධිවිත නබන්ද කර්ම වශයෙන් සුගති සම්පත් නබන්ද හේතු වෙන බැවින් අතනදී අතුලේ උතුම් ඇති වෙන බුදුබණ ඇතිවීමයි කියන එක මේ සාධියමයි. දැන් අද මේ අවුත් සමවේදී සිංහතුල නොයේ ඒවල් අහන්න ලැබෙනවා. මේ වහන ලැබෙන කොට පරිකරණයක් අවශ්‍ය නැහැ. ඒවාට දේශ කරන්න අවශ්‍ය නැහැ. අපරාධකෝ යෝනිසෝ හරිතාරයේ කොට අධිකම් කාට කරවා ගන්න. දැන් මේ සම්විධ කරන අය මේ ජීවිතාවියන අය මේ හඳ මේ වර්තන වර්තනය පාදා උසිරිකේ නිදිලි නිවන අනිත් දේවල් නේද අනිත්‍යයි නේද ඇතිවෙන නැති නිසා රූපය නේද කරපු දැනුමේ ලෝකවාන නිසා අනාත්මයි නේද පිළිකුල් දැනේ අසුතයි නේද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේනම මේ සාම සාරාංග මේ සාම විපාරණ කරන අය මේ සාම සාරාංග විපාරණ වෙන මේ ඥාන රූපකරණ ඒ සියල්ලම දුක්ඛ අනිත්‍යයි නේද මේක ඇති කරන දුෂ්ණාව සමුදේ සත්‍යයයි නේද? ඒ දෙක නැති නිවන නිරෝධ සත්‍යයයි නේද? මේ රැකගන්නේ ආලෝකයට මාර්ග මාර්ග සත්‍යයයි නේද? මේ වාගේ නුවණින් හසුර වනවා නම් සිත හැම වෙලාවෙම හැම දෙයක්ම අපට සාමාන්‍යත්වයේ කරගන්න පුළුවන්. මේකයි සාමාන්‍යත්වයේ යනකොට සාමාන්‍ය වලින් ලාභානුත්තරී. ලාභානුත්තරී නම් අඳුන්වන්නේ මේ ලෝකයේ නිරේජන මේ ලාභ කරනවා. පුත්‍රයන් ගන්නවා, භාර්යාවන් ගන්නවා, සාමිලියෝතු නැමේ කාර්යය ලබනවා, දේවලුන් ගන්නවා, එහෙ සඳහන් ලබනවා, ස්වාමීන් නම්ුණාන ලබනවා, සීර්තිය ලබනවා, මේ පැටි රක්ෂාලා ලබනවා, මේකම ධ්‍යාන ලබනවා. ඒ නරක යන දෙකේ මොකද වෙන්නේ? ආයන ප්‍රමාද කාය නිසා ලෝභ දෝෂ මෝහ ආදී අනේක දේ අපසල් කාය වෙනවා. කෙලෙස් කාය වෙනවා. කෙලෙස් වෙනවා. කෙලෙස් කාය වෙනවා. කෙලෙස් නිදාගන්න වෙනවා. නමුත් සරුවාකරණව දේශනා කරන ලාභයක්. මොකක්ද මේ ලාභය? යම් කෙනෙක් බුද්ධ ධර්මයේ, ධර්ම ධර්මයේ, සංඝ ධර්මයේ ගැන කල්පනාව පිටුවා ගන්න. මෙන්න මේක කල්පනා ලාභය. මේ කල්පනා ලාභය තමයි ලාභය මාත්‍රේ ශ්‍රේෂ්ඨතම උත්තරීතර ලාභය. එතකොට සබ්දාගත සමාගමේ සියලුම කුසල ධර්ම රැස් වෙන්නේ. සබ්දාගත උපසම්පන්න දීවි ශ්‍රද්ධාවන්තා දෙවියන් මෙතේනවා. උපසංකරන්තෝ කායිකාරා දීනේ ඥාන නැයතා තේනවා. පරිසාරන්තෝ සෝතා මොදා දීනේ ඥාන නැතේ දෙසවා ධනාවරේ යම ආගාමි බලාපොරොත්තු වෙනවා. ඕයික සෝතෝ ධම්මතුනා දීනේ දෙසවා නමාගෙන බුදුබණ ආවා. සෝතාන ධම්මං දහයේ කී අසෝ ධම්ම ප්‍රවේශේ බලා ගන්නවා. දසාන ධාමවන අස්තන පයින් උපපරිච්ඡේදී අදෝ ධම්මපද නෝමි මෙහි කරනවා අක්ඛෝ පරිච්ඡේදෝ ධම්මානුඥානං සමන්ති දානකද දීපත් කරන්න කරන්න රැඳෙන්න පටන් ගන්නවා ධම්ම නිඥාන සංඛ්‍යාත පිටාන්දෝජායති ධර්මයේ රැඳෙන්න රැඳෙන්න ඒ ධර්මයේ අනුගමනය කරන්න සංඥාක්ෂණක් ඇති වෙනවා සංඝදාත උත්සාහයේ ඒ සංඝාගේ උත්සාහයක් ලැබෙනවා. උත්සාහීත්වා තුලගේ තියෙන්නේ ඒ සංඝාගේ සමරන කොච්චර දුරට මේ ධර්මය අනුගමනය කරන්න පුළුවන්ද කියලා කියලා කරලා තෝරනවා බලන්න. උරේකා හදාදී ඒකේ තුලනේ කරන තේරුම් අරගෙන මම මෙච්චර පුළුවන් කියලා මෙච්චර පුළුවන් වැඩ කරගන්න කියලා තේරුම් අරගෙන ඊට උඩ අදාළ ජීවිතය වඩනවා. අයිතතෝ කායමකේ පරමතාචාන් සාතිකාරෝති එසේ මධ්‍යමේ කරන්නේ චතුරාර්ය ධර්මයේ සතර මඟ නුවණින් ආවෝද කර ගන්නවා. පඤ්ඤාවෙන් අපියේ පාසදේ ඊළඟ සාපේ නුවණින් ඒක ආවෝද කර ගන්නවා ගන්නවා මම මෙච්චර ධර්ම ආවෝද කරගත්තා. දැන් බලන්නේ නිර්වාණ ආරෝහණය දක්වාම යන මාර්ගයේ මුල කෙරෙන්නේ සත්‍යාවයි නිසා මේ ලෝකදායක සීලම දේවත වඩා උතුම් ලාභය සාධාරණයි. දැන් දෙනාට දෙනක් දේවල් දෙනේ සාධාරණ ලැබෙන්න පුළුවන්. අනි සාධු සාධාරණ ගැන සාධාරණ වෙන්න පුළුවන්. ඒවා සැබෑ සාධාරණ වෙයි. සැබෑ සාධාරණ නම් සත්‍නාවේ දෙනේ දීපවා ගන්නා වූ පිළිගැනීමේ සාධාරණයි. ඒ සාධාරණ කියන්නේ කියන්නේ තේරෙන පිළිගැනීමයි. ධාරිතේවන් කරගෙනා කියන්නේ ශ්‍රද්ධාවෙන් පිළිගැනීම. ඒ පිළිගැනීම නිසා තමයි ඒ සෑම කුසලයක සිදු කරගන්න පුළුවන් වෙන්නේ. ශ්‍රද්ධාවිතා තමයි ගම් දෙන්නේ. සිල්පයන් භාවනා කරන්නේ, මෞඛ්‍යයන් වලට කරන්නේ, රැඳිච්චන කලකාරණේ. වාක්‍යයේ කුරාන්නේ, බණාන්නේ, ගණ කියන්නේ. ස්වාමීන් වහන්සේ දෙන්නේ ඉතින් අනුමෝදන් කරන්නේ. පස්වරෙන් ගලපෙන්නේ ප්‍රාණ වාක්‍යයෙන් හරි ශ්‍රද්ධාවිතා. අමින්නාකාරයෙන් වළකින්නේ, විචාකාරයෙන් වළකින්නේ, බොරු කියනෙන් වළකින්නේ, සුරාකාරයෙන් වළකින්නේ, රාමයෙන් හේතනෙන් වළකින්නේ, පරිසදායෙන් වළකින්නේ, හිස්දායෙන් වළකින්නේ, අනුගුදේ කාකාර නොකරන්නේ. අනුගුදේ කියන්නේ මුදිතාව පුදවන්නේ. රාමයෙන් අනුගුදේ ප්‍රෝධිය කියන නොකරන්නේ, විසුරු නොකරන්නේ සත්‍යාවෝ කොටදයි. විසාකාර්ය අභිජ්ජාසේ ලඟුතෝ අනිකාදා අධේනවා. සත්‍යාවායේ වාරණ අභිජ්ජාසාවේ සාදා හතන් කියලා කියනවා සාදා වාමයේ සංකල්ප ලබා ගන්න හතක් වාගේ. සාදා ධර්මති පාපේ කියලා කියනවා නිවනට යන මාර්ගෝපකාර කරකරන්නේ සාදාවෙයි. එනිසා මේ විදිහේ සාදාව සාදේ නිවිස්සන් කියලා කියනවා කියලා මුතුන් වාස්තුව සාදාවයි. මේ නිසා සාදා විශ්වා ගන්න ඕන ලාභයක් ගැනීම ඒක ලාභානුත්තරයයි. ඒ ලාභානුත්තරය නිසා සාදාන විසුද්ධිය සංකාරය ඇතුළු කර ගන්නවා. සෝත පරිත්‍රාණ සමතේ කරනවාගේ සෝත ඇහිින් ඇලෙන්නේ නික්මවා යන්න පුළුවන් වෙනවා. දුක් ප්‍රමණයකාන අත්තරාය කායික දුක් මානසික දුක්නා නික්මවා යන්න හේතුවක් වෙනවා. ඥාන සාධිකමාය සතර මහා ප්‍රඥාන පරිඥාන ලබන්න හේතුවක් වෙනවා. විභාගක සති ක්‍රියාය සර්ව දුක්ඛයන්ගේ සම්පූර්ණ වෙන අමාමහ වෙන සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. ඊළඟට සතරවෙනි කාරණය සිතානුසතිය. සිතානුසතිය කියන්නේ මෙතන හැදෙන්නේ මේ ලෝකේ බොහෝ දෙනා බාහිර සිතිවිලි ප්‍රසාර විකට ගන්නවා. බුද්ධ කාලේ මොන ආර්ථික ශිල්ප, ආර්ථික ශිල්ප, සාධු ශිල්ප, ධර්ම ශිල්ප, සාධු ශිල්ප ආදී මේ ශිල්ප. හැමදේම ගන්නවා. මොනවා ආකාරනවා. බාහිර සාස්ත්‍ර සාධන වලදී ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපි අන්නේ සාස්ත්‍ර සාධන වල ධාර්මයේ ඉගෙන ගන්නවා ප්‍රතිපදාව ඉගෙන ගන්නවා සීලවෘත් ඉගෙන ගන්නවා මේ ඉගෙනීම අනුපරිදෙන්නේ නොවේ එයින් අර නිද්දා විනාග නිරෝධ දුක සමාධි ආරක්ෂක කිසිදෙයක් ලැබෙන්නේ නැහැ එයින් සිද්ධ ලෝක ආර්ය අනුපදානයන් නැති දුරු වීමයි සංසාරයේ තියෙනයි යම් විදිහේ ශ්‍රද්ධා හේතුවාගෙන ගෞරවය හේතුවාගෙන භක්තිය හේතුවාගෙන බුද්ධ කාමයේ සීලෙ ඉගෙන ගන්නවා සමාධි ඉඳ ගන්නවා ප්‍රඥාව ඉඳ ගන්නවා කොතෙන් මෙතේනවා නම් බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන සීලාදි ගුණ පුරුදු කරනවා අභ්‍යාස කරනවා යොමු කරනවා මේකෙන් මෙදින්නේ තමයි උතුම් මෙදින්නේ වාගේ ඒ සීල සමාදානයේ සීල ශික්ෂාව දිනු කරගන්න. සමත භාවනාවේ සමාධි ශික්ෂාව දිනු කරගන්න. ධර්මනා භාවනාවේ ප්‍රඥා ශික්ෂාව දිනු කරගන්න. මේ සීල ශික්ෂාව ඉගෙනීමේ හැදෑරීමේ අනුගමනය කිරීමේ මොකද සිද්ධ වෙන්නේ? සංස්කාර විසුද්ධිය වෙන ආපරිපෝධනය සිද්ධ වෙනවා. සංස්කාර විසුද්ධිය වෙනවා කියලා කියන්නේ. රාගයෙන් තෝම පරිදේ ඉක්මෝයන්ට ඇති වෙනවා. දුක්ඛ දෝමනයන් ඉක්මෝයන්ට ඇති වෙනවා. සතර මාර්ග සතර මාර්ගයේ පැමිණීමට ලැබෙනවා. සාත නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න ලැබෙනවා. ඊළඟ පස්වෙනි කාලේ කාර්ය කර්යය උත්තරී ඒ කියන්නේ වාස්තුවේ කියන්නේ උතුම්ම උපකාරය. මේ ලෝකයේ අදින්ද සේවය කරනවා, පිටුවරම සේවය කරනවා, නැතෙන් තුරම සේවය කරනවා, බාහිර සාතුරු සාධනවල පූජකවරුන් සේවය කරනවා. ඒ සේවයේ කියන්නේ උපකාරය කියන්නේ විශේෂකාර විරාග විරෝධ නිබ්බාන ආදී අනුසත දෙන්නේ නැහැ. ඒ වගේ බොහෝ දේ සමාන්තරයෙන් ලැබෙනවා. සංකාර විදිහට මේකක් හේතුවක් වෙනවා. නමුත් සරුවඥාන්සේ පාදා දෙනවා යම් කෙනෙක් සංකාර හේතුවාගෙන, ගෞරවයේ හේතුවාගෙන, ස්වාමීන් දසාවේ හේතුවාගෙන බුද්ධ රාමයේ උපස්ථාන කරනවා. ධර්ම රාමයේ උපස්ථාන කරනවා, සංඝ රාමයේ උපස්ථාන කරනවා, සීල උපස්ථාන කරනවා. වන්දනා පූජා සංකාර කරනවා, මොනකෙත් කරනවා කියනවා. මේ විස්තර සංගාමයේ කතා කරනවා බොහොම කතා කරනවා සාහිත්‍ය වර්ණනා කරනවා සංග්‍රහයේ තියෙන වෙන්න පාරම තේමනකට විලාංගම් කරලා කියන්නේ සංග්‍රහ කරනවා මේවා උපාකාරියවලා උපස්කාර මේ උපස්කාරය කියන්නේ මොකද සිද්ධ වෙන්නේ අර මේ සදා කළා මේ සංකාන සංකාන විකුද්ධිය සත්‍යය පිළිබඳව කියන්නේ එවැගේම සෝපායියේ දුක් දෝමනස්ය ඉක්මවායදී හේතු වෙනවා. සතර මාර්ග පදාගෝණයට හේතු වෙනවා. නිවාන් ධාතු සාක්ෂාත් කරගැනීමේ හේතු වෙනවා. ඒ නිසා උපසාරාතරේ කුණු උපසාරය කුණුවාද උපසාර කිරීමයි. අයිති කාර්යය තමයි අනුස්සතා මුත්‍රි. අනුස්සතා මුත්‍රි කියන්නේ සිහිතියෙන් වාදයෙන් උතුම්ම සිහිතිය. මේ ලෝක ධාතුවේ බොහෝ දෙනා මේ දෙන්නේ කරනවා. අමුදරුවන් ගැන සිහි කරනවා, දේවාල වල ගැන සිහි කරනවා, යාන වාහන ගැන සිහි කරනවා, ස්වර්ගික කුමුරු ආදී ගැන සිහි කරනවා, නාම නාම ගැන සිහි කරනවා, අතීතයේ දේවල් ගැන සිහි කරනවා, නැරගයන් ගැන සිහි කරනවා, අමුදරුවන් ගැන සිහි කරනවා, මේ දේවල් සිහි කරනවා. අන්නේ සාත්‍රෝ සාධන වල දේවල් සිහි කරනවා. ඒ නිකම් මේකන වාග්යා සාධන මේ ලෝභ දෝෂ මෝහ අනුපාතයෙන් දැනෙන දැරේ අනිත්‍යතා විකාව නිරෝධ උපසම අවිඤ්ඤා සම්මෝධ නිබ්බාන කියන ඥාත කිසිවක් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ බාල ප්‍රතුජනයන්ට දේවල්. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාව හේතුවව, ගෞරව හේතුවව, සාක්ෂිය හේතුවව, ඒකාන්ත විශ්වාසයේ හේතුවව බුදුමුණ දී කරනවා. ධාමුණ දී කරනවා, සබුණ දී කරනවා, සිල්ලුමුණ දී කරනවා. මේ හිතේ යෝගයේ මාතෘකාවෙන් උතුම්ම හිතේ නයි. ඒ මාමුසාරේ ඒ මුදගුණ, දානගුණ, සාමගුණ, සියගුණ මේවා නිතරම පිළිකරන්නේ චිත්ත සංකාරය පිළිබඳව. දෙනවා කියන පුදුම අනුශාසක බලාගෙන ඉන්න පටන් ගන්නවා. ඒ පිළිකරන පිළිකරන ආයයක් පාසානු චිත්ත සංකාරය පිළිබඳව කොට වාසු රූපය පිළිබඳව රෝධ වාසු රූපය. වස්තුමෝකේ පිරිසුදු වීම නිසා වේදාදෝ පිරිසුදු වෙනවා. වේදාදෝ පිරිසුදු වීමෙන් සතර කාර්යයේ පිරිසුදු වීම දැකීමේ නිරෝධී රූප කලාව තුනේ සාධාරණයි. සමාගතා පොරකාභාග පවා සාධි වෙනවා. දැන් අද කාලයේ තේරවන්නේ පිළිපා රෝගදේ හොදේ රෝගදේ ප්‍රච රෝගදේ මේ කියනවා මේවා කල්පිතේ පවා මේ නිරෝධී රූප කලාව උපදින්නේ හේතු වෙනවා. එතකොට නම් මේ සැපෙන් නිදියනවා. සැපෙන් අවුල් වෙනවා. නපුරුෂයන් ලෝකෙ නිදියනවා. දෙවියන් දාන දිය වෙනවා. මනුෂ්‍යයන් දාන දිය වෙනවා. දෙවියන් ආරක්ෂාවක් කරේනවා. රාමයේ අවිරාවද වාකවිද ගිනි අවි මේ විපාක විපාක ගාලතිනවා. මොහොනේ වාරයේ තහපත් වෙනවා. ඉතේ සමාන සාපේ වැඩි දියුණු වෙනවා. කොටින් කියනවා නම් මරණාසන්න මොළ දාපාම තේසි මාර්ගීය ජීවිතයක් ගත වෙනවා. දෙනවා වගේ මෙතේ ලබන සතර ගමනේදී චික සාසලක නූපදින්නේ කියනවා. සියත නිකුරු නොරන්නේ කියනවා. අද කොළගේ මොම්මාසක මාර්ග බුද්ධිකේ කෙනෙක් වෙන්නේ කියනවා. ස්වාමීන් දුර්භාග නොවන්නේ කියනවා. ඕ වාසනාවන්ත පුණ්‍යවන්ත කෙනෙක් කියනවා. උපනුකල්පන කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. යම් කාලයක බුදු කෙනෙකුන් පහළ වුණොත් ඒ බුදුවරයන් වහන්සේ සමන්විත සදාරණින් දැරිනවා. ස්වාමීන් වහන්සේ වාම ධර්මය අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. මේ ආදී විශේෂාංශස් දෙනවා කරුණක් දැදෙනවා ඒකා කරුණක් යනවාට දේශනා කරනවා මේ බුද්ධ ගුණය කර්ම ගුණය සංඝ ගුණය කියන ගුණ මේ ආවර්ජනා තුළින් එන්නේ කියන සත්‍යාන විසුද්ධිය සත්‍ය සංකාර සෝධනයේ සුද්ධියේ හේතු වෙනවා කුසුද්ධියේ හේතු වෙනවා වාග්නම සෝත පරිවර්තන සමසිතනාවේ සෝත පරිවර්තනයේ මේ වස්මෝයය හේතු වෙනවා දුක් දෝමනස් ආනවනස් ප්‍රභාවය කායික දුක් මානසික දෝමනස් ඉක්මවායාවට හේතු වෙනවා ඥානයට අභිසමාය සතර මහා ඥාන කරණ ලබන්න හේතු වෙනවා නිදානත් සාපේ දිනාවේ සාමි ලබන නිර්වාණ සාධෝ සාක්ෂාත් කර ගැනීමට හේතු වෙනවා මෙන්න මේ විදිහට සරුවක් කරනවා මේ අනුත්තරේ ධර්මය කවිතව දේශනා කළා දේශනාවට අවසානයේදී ධාතව තුනකින් මේක සම්පූර්ණ කරනවා උපාසිතා භාවිතරිදේ භාවයන්ති අනුස්සතිය විනේක සාපේක්ෂං යුක්තං ධේමං අමස්සදානුන අප්‍රමාදිනේ සමුදිතානික කාමිලකං උතා ඒකාවේන පච්චෙන්ති අස්ස දුක්ඛං නිරුද්ධති මේ කාටා තුනේ සඳහනේ සම්පෙන්නේ කොට පහදා දුන්නා මේ දසුන වරන් ගත්තා යම් කෙනෙකුට මේ දැකීමේ උතුම් දැකීම වූ දාසනා ලෝකේ ලැබුණා නම් රාමේන සාධාරණෝත්තරයක් ලැබුණා නම් ලාභානෝත්තරයක් ලැබුණා නම් සිතානෝත්තරයක් ලැබුණා නම් ආර්කායානුත්තරයේ දීකාට කියානම් අනුස්සතානුත්තරය ලැබුණා නම් හේනම් මමත ගානුද මේ අනුත්තරය ධර්මහායේ හේන භූමියට නිර්වාණය කියන මාර්ගයක් වාට පත් වෙනවා අපමාමයේ පරිවිතා ඒ ඇත්තෝ එළමෙසි දීනෝනේ යුක්තව සතුටෙන් ජීවත් වන වේදවා මේක සැලසුදු නෝනේ කටයුතු කරන්න වෙනවා. ජීවිතානතා ජීවිතාංගයතු වෙනවා. ඒ කාමයේ පස්යෙන් සියල්ලෝකා විරුද්ධදී යම්කලක දුක් නිරෝධය වෙනවා නම් ඒ සාහස නිවාන ධාතුවල සුදුසුතාවය කමිනෙනවා කියන එක මේ ගාථාවේ දේශනා කරා. දැන් අපි කලකාදාරණු අපෝයෙන් අනුත්තරේ ධර්ම පිහිටුවා ගන්නට ආදී විශේෂ අනුස්සාර ඇති කරගන්නේ කොහොමද කියන්නේ? අපි සතර දින් කරලා දින් කරනවා ආර්යතා ප්‍රභාවය තියෙනවා. මේ ඇත්තට අපි ආරාධනා කළ දෙයක් ඕනේ මගේ දෙනකට දකින්න ලැබෙන ලැබෙන හැම දෙයකදීම මට පුතා කිසිම යුක්තව දිනෝනේ ලැබේවා කියලා අපි ඇත්තට ආරාධනා කරනවා. අපි බොහෝ සතර පුතා කියලා අහලා කහන්න පුළුවන් විතරක් කරන්නේ කියලා. අපි දෙකම ආරාධනා කරන්නේ ඕනේ අවිචාර කරන්නේ ඕනේ දෙකවරෙන් අහංකාර ලැබෙන හැම දෙයකදීම මම පුතාගේ පාල කරගන්න නුවණ පාලේ වාසල අනුසාර කරගන්න ඕන. ස්වාමීන් වහන්සේ නැදගෙන හැම දෙයකදීම යෝනිකෝ මනසකාරේ පාල කරගන්න ගැදේ වාසල අනුසාර කරගන්න ඕන. එවාගෙන් අපේ මුළු ජීවිතේම සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම ඇදෙන්න පවත්වා ගන්න නුවණ පාල වෙනවා අනුසාර කරගන්න ඕන. වගේම අපේ දැයට දෙපා හේතුව ලක්ෂණේ සෑම උපස්ථානයක්ම කර්ණාත්‍රයේ උපස්ථානයක් වේවා කියලා අපි අනිසාර කරගන්න ඕන. අපේ නිින්දෙන් අවදිව සිටින අවදියෙන් හැම වෙලාවකදීම අතනාඥාන ගමන දියදානාවක් ආවේ අපේ සිතට බුදුගුණ දිනේවා දානගුණ දිනේවා සංගුණ දිනේවා සියගුණ දිනේවා කියලා විසුද්ධ ආරාධනා කරලා තියෙනකොට මේ වගේ මේ දිනේදී අපි ළඟාගතනේ පුණ්‍යාත්මේ ජීවිතයේ සිරෙන් පුරවාගෙන අර පිරුණු කල්යාක් වා වේසියෙන් පුරවාගෙන මෙලව තැනසීගෙන මෙලව මාර්ගපරණියවත් නොලබුතොත් නියම දක්වාම සුදුසුකාමීව භවයෙන් භවයෙන් තැනසීමේ ජීවිතය ගෙවාගෙන නමිත දුක් අනාත තේලාසන තේසියෙන් දුක්ඛාරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතර දුක් නිවන් කොට අධිරාමයි සාන්ත නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු පරිසරය වෙනවා. ඒකාමේ දාකතන අභිනව වාසකාරය තුළදී මේ ගම් ප්‍රදේශයේදී මේ නමර ප්‍රදේශයේ මේ ලංකා ප්‍රදේශයේ කිසි තැනක ප්‍රාණඝාතයක් නොමරේවා කිසි තැනක අභින්නාදානයක් නොමරේවා ඉතතනක කාම මිත්‍යාචාරයක් නොවේවා ඉතතනක බොරුවක් නොකියේවා ඉතතනක පුරාපාරයක් සිද්ධ නොවේවා ඉතතනක තේනාම්බ ඇති නොවේවා ඉතතනක පරිසර පරිසර කොමාරවක් නොවේවා ඉතතනක නිෂ්කල කතාවක් ඇති නොවේවා ඉතතනක ආනන්ද දේශ ආකාරයෙන් අවිද්‍යාව පහළ නොවේවා විකතනේ පිටිකනේ එනේ ක්‍රෝධ ඊර්ෂ්‍යාව පහළ නොවේවා පිටිකනේ නිසුදු නොගන්නේවා සේවදනා සමිදි දුව දානසේන භාවනාවේ කුසල අනුස්කාර කොටගෙන උදාකර කරන මාර්ගයේ පුණ්‍ය මාර්ගය පාරමී මාර්ගය ධර්ම මාර්ගය වාසනාරාම මාර්ගය බාර පමුණවා ගන්න අනිස්කාර කෙලෙස්වා ආගෙන අපි සාතනා කරමු යම් මෙසේ කියලා දුන්නොත් මේ කාමවල තරන් දුන්නා මම එකදා මුලින් සදාහන් කළා වගේ කිසි කෙනෙක් නැතිෙන්නේ නැති ආවම මම සදේ දවල් දුන්නා කියලා. දැන් මෙතෙක් නාරුන්ගේ බණ එන්නේදී අපේ සංස්කාර තුල පහළ වූ චිත්ත, කායික, භූත රූප, උපාදාන කියන නාම රූප ධර්ම කියන්නේ ඒ ඒ ධර්මයෙන් ආශ්‍රයයන් පාදා සත්ව කබලක ගන්න අද පුරාණා මේ දිවි දිවි කිය අනුස්සයයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර නිතර දෙලෙදෙලිය කරන අදුස්සයි. කර්මක කර්මයේ නොතුන් ඇතිවෙන අනාත්මයි පිළිපොන්දයෙන් අසුභයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම රූප කියන්නේ සීලන සංකත සංකාර විතරණාවක් සදාව යුක්තයි දුක්ඛාර සත්‍යයි. ඒ දෙක අතිකරන ආධුවනිකාර සංයෝග පරිබෝධාත යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ යතම්මේ සාරක නිර්වාණ ධාතු නිස්සම විදේ සාසංක තමකාම යුක්ත දැරින නිරෝධ සත්‍යයයි. මේවා නාමෝද කර ගැනීමට වැඩි යුතු වෙන නිර්වාණය ඒක දර්ශන අවිසත්‍යයෙන් යුක්ත වෙන ආර්යසයක මාර්ගයේ මාර්ග සත්‍යයයි. අනන්ත පරිමාණ බුදු සසයේ ගුරු මහරහතන් වහන්සේලා දිගු කලා විරෝපායනේ දෙනේ මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමහා මහ නිවන් ලැබියා. සතර දුක් කාරණේ කොට පෙර නිමල නිවාසාස නිවනේ කරසේ භගාමර බුදු කගේ මුළු මහරහතන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සබසල්යාගේ ගෞරවාචාරක මාර්ග නමස්කාර වේවා අපේ ජීවිතයේ පූජා වේවා අපරද මුළු ජීවිතේ පුරාගත් වන සෑම කුසලයක් පාරමී බවට පත් වේවා සතෝකතෝ භෝධින සුවකේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අනිත් කරගන්නවා.